සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්ස සමාධි භාවනා අත්තාවුස සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්මසුඛ විහාරාය සංවත්තති අත්ථාවස සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥානදත්තන පටිලාභාය සංවත්තති අත් අත්ථාංසු සමාධි භාවනා භාවිතා බෞලි කතා සති සම්පජඤ්ඤාය සංවත්තති අත්ථාංසු සමාධි භාවනා භාවිතා බෞලි කතා ආසවානං කායාය සංවත්ත සපීති පින්වත්නි ධම්සෙනෙමේ සරියොත් මහ තෙරුන් වහන්සේ වදාළ දේශනයක් අද මාත්‍රිකා වශයෙන් ඉදිරිපත් කළේ සමාධි භාවනා හතරක් පිළිබඳව මේ සමාධි භාවනා හතර පිළිබඳව දේශනා කළ ආකාරය ඒ සූත්‍රයේ පිළිබඳව පළමුවෙන්ම කෙටි විස්තරයක් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එක් කාලයක මල්ල රටේ කියන එකේ වැඩ වාසය කළා. ඒ මල්ල රටේ චාරිකාවේ වඩින ගමන් පාවා කියන නගරයේ චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවණයට වැඩලා එහි වාසය කළා. මේ කාලේ පාමා රටේ මල්ල රජදරුවෝ සන්තහාගාරයක් හදලා ඒකට ගෙවදීමට බුදුරජාණන් වහන්සේට තමයි ආරාධනා කළේ. සන්තහාගාරය කියන්නේ රටේ පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ස්ථානය පාර්ලිමේන්තුව වගේ මෙතන තමයි රටේ පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්නේ ඒ වගේම යුද්ධාදී පිළිබඳව කෘෂිකර්මයේ පිළිබඳව හැම දෙයක්ම සාකච්ඡා කරන ස්ථානයේ තමයි මේ සන්තහාගාරය කියලා කියන්නේ. ඉතින් මේ මල්ය රජදරුව කල්පනා කළා මේ අලුත් ගොඩනැගිල්ලේ සන්තහාගාරයේ බුදුරජාණන් වහන්සේක රාත්‍රියක් හෝ වැඩ වාසය කළා. අප හැම දිනාටම බොහෝ හිත වැඩ පිණිස පවතිනවා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ගිහිල්ලා සන්තහාගාරයට වඩින්න. ආරාධනය පිළිගත්තා. ඒ මල්ල්‍ය රජදරුවෝ ඇවිල්ලායේ සන්තහාගාරය බොහොම අලංකාර හැටියට සරසලා පහන් දැල්වීම් ආදී සේරම කටයුතු කරලා නැවත බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කළා දැන් වඩින්න වේලාව හොඳයි බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ආදී මහා රහතුන් වහන්සේලා සමඟ මේ සන්තහාගාරයට වැඩම බුදුරජාණන් වහන්සේ සන්තහාගාරයට වඩින ආකාරය හරි ලස්සනට අටුවාවේ විස්තර කරලා තිබෙනවා. ඒවට යාමට කාලය මදි බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේලා සමඟ මේ සංඝානගාරයට වැඩලා පණමන ලද ආසනවල වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට වෙනම ආසනයක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට වෙනම අනික් රාතුන් වහන්සේලාටත් ඒ ආකාරයෙන් ආසන පනවලා තිබුණා. මේ කියන කාලය සවස් කාල කියලා තමයි හිතා ගන්නට තියෙන්නේ මොකද මෙහි දානයක් දුන්න කතාවක් මොනවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉඳලා රාය වෙනතුරු ධර්ම දේශනා කළා. මේ මේවා පිළිගැන්වීමේ පූජා කිරීමේ ආනිසංස ප්‍රධාන කොට මේ මල්ල රජදරුවන් ප්‍රධාන අතිවිශාල පිරිසකට ධර්ම දේශනා රැවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධම්සෙනවේ සරියොත් මහ තෙරුන් වහන්සේට අමතලා ශාරිපුත්‍රය මේ මල්ල රජදරුවන් ආදී පිරිස විගත තේන මිද්දෝ කියලා තියෙන්නේ ඒගොල්ලෝ නිදි වර්ජිතව බොහොම ඕනෑකමින් මෙහි වාසය කරනවා. දැන් මගේ පිතරි දෙනවා. මම ඩිංගක් හාන්සි වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ගත්ත වීරිය නිසා වයසට යනකොට පිටකොන්දේ අමාරුවක් ඇති වුණා. දැන් මගේ පිතරි දෙනම මම ටිකක් හාන්සි වෙලා මහන්සි අරගන්නට ඕන මේ මල්්‍ය රජදරුවන් ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කරන හැටියට ධම්සෙනෙමි සරියොත් මහ රහතන් වහන්සේට නියම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අරුණහාම ඉන්න මහා ප්‍රඥාතම මේ දවස්වල මේ පාවා කියන නගරේ විශේෂ සිද්ධියක් ඇති නිගණ්ඨනාත පුත්‍ර කියන මේ ශාස්ත්‍රෝවරයා මරණයටපත් වුණ කාල සීමා මේ අවස්ථාවේ සරියොත් මහ රහතන් වහන්සේ මේ කාරණයක් ඉදිරියට ගත්තා මොකද මේ නිගණ්ඨනාථ පුත්‍ර කාලක්‍රියාර කලාට පස්සේ ඒ ශ්‍රාවකයෝ එන කොටා ගන්න පටන් ගත්තා වාද විවාද කර ගන්න පටන් ගත්තා මේකට හේතුවක් ඇති වුණා නිගණ්ඨනාථ පුත්‍ර එලිපිට ප්‍රකාශ නොකලට තමන්ගේ දේශනාව තමන්ගේ ශාසනය නෛර්යානික නොවන බව අවංකවම දන්නවා. ඒ නිසා මරණාසන්න අවස්ථාව වෙනකොට මේ අය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලාවත් පිහිටක් ලබා ගනීවි කියලා තමන්ගේ ශ්‍රාවකයන්ට එක එක ආකාරයට දෘෂ්ටිය දේශනා කළා. ඉතින් මරුණාට පස්සේ තමයි මේ අය වාද විවාද කරගන්නට පටන් ගත්තේ. ඉතින් මේ කාරණයක් මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ නියම කළ හැටියට සරියොත් මහ රහතන් වහන්සේ සංගීති සූත්‍රය කියලා එකක් දේශනා කළා. ඊටාම වැදගත්, ඊටාම වටිනා සූත්‍රයක්. එක එක කරුණු දෙක දෙක තුන තුන හතර හතර ආදී වශයෙන් 10 දක්වා බෙදලා වර්ග කරලා ධර්මකාරණා 986ක් මේ සූත්‍රයට ඇතුළත් වෙනවා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කොච්චර දිග ධර්ම කොච්චර තියෙන සූත්‍රයක්ද මේ සංගීති සූත්‍රය කියලා. ඉතින් මේ දේශනාව කරන්න ඉස්සෙල්ලා අර නිගණ්ඨනාත පුත්‍රගේ අනෛර්යානික ධර්මය ගැනත් ඩිංගක් කියලා දීලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන සරියොත් මහ රහතන් වහන්සේ කරුණ ස්වල්පේකුත් මෙතෙන්දී ඉදිරිපත් කළා. දැන් නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ශාසනය නිසා ඔහු කාලක්‍රියා කළාට පස්සේ ශ්‍රාවකය අනකොටා ගන්න බහෙන් බස් වෙන්න වාද විවාද කරගන්න පටන් ගත්තා. උන්වහන්සේට ඕන වුණේ මේ කාරණයක් අරගෙන මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි අනාගත පරපුර බලාගෙන ධර්ම දේශනා ඒ නිසා වදාරනවා අයං කෝපන ආවුසෝ අම්හාකං භගවතා ධම්මෝ ස්වාක්ඛාත සුප්පමේදිතෝ නීයානිකෝ උපසම සංවත්තනිකෝ සම්මා සම්බුද්ධම් පවේදිතේ අර නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ දේශනාවාගේ නෙමේ ඇවත්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම සාක්ඛාතෝ ඒක හරියට નિවරදිවම දේශනා කළා සුප්පවේදිතෝ මනාකොට දේශනා කරලා තිබෙනවා අර ගංගා දෙකේ වතුර සමාන වෙන්න වගේ බුදුරජාණන් වහන්සේ නිවනත් මාර්ගයත් මනාකොට සංසන්දනය කරලා දේශනා කළා කියනවා. නියානිකෝ අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන නෛර්යානික වූ ධර්මය. නෛර්යානික කියලා කියන්නේ නීයානිකෝති මග්ගපලත්ථාය නීයාති කියලා අටුවාවේ විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාර්ගඵල සඳහා පමුණුවා නීයානික කියන්නේ ඒකයි නෛර්යානික කියන්නේ ඒකයි උපසම සංමත්තනිකෝ රාගාදී සියලු ක්ලේශයන් සංසිඳවාලීම සඳහා මේක උපකාරී වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැද්දාම රාගාදී සියලු ක්ලේශයන් සංසිඳිලා සම්මා සම්බුද්ධප්පවේදිතු සියල්ල අවබෝධ කරගත්තු සම්මයක් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද එකක් තමයි මේ ධර්මය මේම දේශනා කළා ඊළඟට උන්වහන්සේ වදාරනවා කත්ත සබ්බේහේව සංගායතම්මං නිබඳිතම් මේ විදියට නිවැරදිව පිරිසිදුව යමුනා ගංගා දෙකේ කියන ගංගා දෙකේ ජලය හොඳට ගලපෙන්න මගේ නිවනත් මාර්ගයත් මනාකොට දේශනා කරලා තියෙන කල්හි හැමදෙනාම එකතු වෙලා මේව සජ්ජායනා කරන්න සංගායනා කරන්නට න විවාදිපත් බව මේ වාද විවාද ඇති කර ගන්නට ඕනේ ඒ මොකද යතහෙදං ධම්මචාරියං අද්ධනියං අස්ස තිරච්චිතික මේ විදිහට වාද විවාද ඇති කර ගන්න නැතුව කවුරුත් ධර්ම ගරුත්වයෙන් යුක්තව සංගායනා කළාම ඉගෙන ගත්තාම සජ්ජායනා කළාම මේ ආර්ය මාර්ගය කියන බ්‍රහ්මචර්යාව බොහෝම කාලයක් පිහිටා සිටිනවා. දීර්ඝ කාලයක් පවතින මේ විදියට කටයුතු කළාම කියලා වදාළා. එහෙම පැවතීම තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේමනස්සාන මේ විදියට නායර්යානිකෝ නිවැරදි වූ පරම සත්‍ය වූ ඒ ධර්මයේ පැවතීම බොහෝ දෙනාට හිතසුව පිණිස හේතුවයි ලෝකයාට අනුකම්පා පිණිස හේතුවයි අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ට හිතසුව පිණිස අරතේ පිණිස හේතුව මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන වාද විවාද කරගන්න නැතුව ඒව සංගායනා කළාම සජ්ජායනා කළා පළපුරුද්ද ඇති කරගත්තාම මේ විදිහට බොහෝ කාලයක් මේ ශාසනය පවතිනවා ඒක බොහෝ ජනයාට දෙව් මිනිසුන්ට හිත සුව පිණිස පවතිනවා කියලා මෙහෙම දේශනා මෙහෙම දේශනා කරලා ඊළඟට උන්වහන්සේ මේ වාද විවාද නොකල යුතු මේ ශාසනය බොහෝ කල් පැවතීමට හේතු වන ධර්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මෙතෙන්දී සරියොත් මහ රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ප්‍රධාන පිරිසට දේශනා කරන්න ආරම්භ කළා. එක එක යෙදෙන කාරණා දෙක දෙක යෙදෙන කාරණා මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 ඒ 10ට යනකම්ම කරුණු දේශනා කළා මේක එකතු කරලා බැලුවහම කරුණු 986කින් යුක්තයි. ඒකේ චතුස්ක කියන හතර හතර පෙන්වන කොටස් වලට ආйти ධර්ම තියෙනවා. අන්නේ හතරේ කොටස් වලින් තියෙන ධර්ම අනුම එයින් එක කොටසක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්තේ. මුලින්ම මාත්‍රකාවසයෙන් ප්‍රකාශ කළා චතස්ස සමාධි භාවනා සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මේ සමාධි භාවනා හතරක් තියෙනවා මෙහිදී සමාධි භාවනා කිව්වට මේ සමාධි භාවනාවේ ප්‍රභේද හතරක් නෙවෙයි ඒ ඒ ආකාරයෙන් භාවනා කළහම ප්‍රතිපද ලබා දෙන ආනිසංස ලබා දෙන භාවනා කරන ආකාර හතරක් වශයෙන් තමයි සරියුත්තරණෝ මේ දේශනා කරන්නේ අක්ඛාවස සමාධි භාවනා භාවිතා බහුලී කතා දිඨ ධම්ම සුඛ විහාරාය සංවත් ඒ භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් වැඩ සිටින නිසා අවත්නි කියලා උන්වහන්සේලාට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ ඇවැත්නේ එක් සමාධි භාවනාවක් කියනවා ඒක වැඩුවාම ප්‍රගුණ කළාම මෙලෝ සැප විහරණය සඳහා හේතු මේ පළවෙනි භාවනා පිළිවෙල අත්ථාවස සමාධි භාවනා ඥාන දර්ශන ප්‍රතිලාභාය සම්මත්ත. ඇතනි සවස් සමාධි භාවනාවක් තියෙනවා ඒක වැඩුවාම ප්‍රගුණ කළාම ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු මේ දෙවෙනි අත්තාවස සමාධි භාවනා භාවිතා බහුලී කතා සතේ සම්ප්‍රජඤ්ඤාය සංවත්ත. අවත්නේ තවස් සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩි දියුණු කළාම ප්‍රගුණ කළාම සතේ සම්පජඤ්ඤය සඳහා හේතු අත්ථාංශ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආශමානං කහාය සම්මත්ත ඇවත්නේ සවන් භාවනා පිළිවෙලක් තියෙනවා ඒක වැඩුවාම ප්‍රගුණ කළාම ආශ්‍රවයන් සය කර ගැනීම සඳහා හේතුයි මේ විදිහට භාවනා ක්‍රම හතරක් දේශනා කළා අපි ඒක නැවත සලකා බලනකොට පළවෙනි භාවනා පිළිවෙල වැඩුවාම මෙලෝ සැප විහරණය සඳහා හේතු දෙවෙනි සමාධි භාවනා පිළිවෙල වැඩුවාම ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු වෙයි තුන්වෙනි සමාධි භාවනා පිළිවෙල වැඩුවහම සති සම්පජඤ්ඤය සඳහා හේතුයි. හතරවෙනි සමාධි භාවනා පිළිවෙල වැඩුවහම ආශ්‍රවයන් සය කිරීම සඳහා හේතුය. මේ විදිහටයි මේ සමාධි භාවනා හතර ගැන උන්වහන්සේ මාත්‍රකාව ලැබුවා. මේක එකින් එක විස්තර කරනකොට භාවනා කරන පිළිවෙල කොහොමද කියලා මේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට සරියොත් මහ රහතන් වහන්සේම දේශනා කරනවා කතමාචාංස සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත් අරත්නේ කවර සමාධි භාවනාවක් වැඩ දියුණු කළාමද ප්‍රගුණ කළාමද මෙලෝ සැප විහරණය සඳහා හේතුවයි ඉදහාස බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තේචිතකං පඨමඥානං උපසම්පජ්ජ බිහෙරති මේ මෙලෝ සැප විහරණය සඳහා හේතු වන සමාධි භාවනාව හතර ආකාරයකින් දේශනා කළා. අපට බුරුදු හැටියට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතර ගැන තමයි මේ දේශනා මුල් මේක වදාරනවා එවත්නි මේ ශාසනයේ භික්ෂුව යෝගාවචරයා කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ඥානය උපදවාගෙන ඒට එළඹ වාසය කර මේ පළවෙනි ඊළඟට වදාරනවා විතක්ක ਵਿਚාරාණං ූපසමාජ්ජත්තං සම්පාසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විවේකජං චේතසකං ဒ ුතියඥානං උපසම්පජ්ජ බිහෙරති විතර්ක ਵਿਚාර කියන මේ දෙක ප්‍රහාණය කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනෙන් යුක්ත දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝච විහරති යන්තං අරියා ආදික්ඛන්ති සතිමාසුක්ඛ විහාරේති සතියඥානං උපසම්පජ්ජ විහරති මේ ප්‍රේතයත් ප්‍රහාණය කළා ආර්යෝ මේ විදිහේ ප්‍රකාශයක් කරනවද මේ සිහියෙන් යුක්ත සුඛීව වාසය කරන ශ්‍රාවකයා කියලා මේ ආර්යංගේ ප්‍රශංසාවට ලක් වූ තුන්වෙනි ධානයේ උපදාගෙන වාසය කරනවා ප්‍රේත් සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් එක හතරවෙනි එක සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගම අදුකං අදුක්ඛං අසුකං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති සබ දුක් දෙකම ප්‍රහාණය කළා සොම්නස් ධම්නස් කියන මේවා ප්‍රහාණය කළා පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මෙන්න මේ ධ්‍යාන හතර තමයි මෙලෝ සැප විහරණය සඳහා හේතු වන සමාධි භාවනාව හැටියට සරියොත් මහ තෙරණුවෝ දේශනා කර වදාළ මේක ඊ타ත්ම සුවදායක එකක් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතර ඊ타ත්ම निराமிස සුවේ ලබා දෙන එකක් පළවෙනි එකට වැඩිය දෙවෙනි එක ප්‍රණීතයි දෙවෙනි එකට වැඩිය තුන්වෙනි එක ප්‍රණීතයි තුන්වෙනි එකට වැඩිය හතරවෙනි එක ප්‍රණීතයි මේක ඊ타ත්ම මිහිරි මధుර මෙලෝ සැප විහරණයක් කාමච්ඡන්දාදී සියලු කැලසුන්ගෙන් වෙන් වෙලා නික්ලේශීව තාමත්ම ශාන්ත සුවයෙන් නිරාමිතත්වයෙන් වාසය කරන අවස්ථා හතරක් තමයි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතර. ඉතින් මේකේ තියෙන සුවය අති විශාලයි. මේ සුවය සාමාන්‍ය සුවයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරලා තිබෙනවා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. මේ ධ්‍යාන හතර ඒකාන්තයෙන්ම සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස රාගාදී කෙලෙස් සේරම නැති කිරීම පිණිස ඒ වගේම රාග ආදී කෙලෙස් සියල්ලම සංසිඳවාලීම පිණිස විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස නිර්වාණ අවබෝධය පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරලා තියෙනවා ඒ නිසා මේව සාමාන්‍ය निराமிස සුවය නෙවෙයි නිවන් පිණිස පවත්නායව හැටියටයි දේශනා කළා තියෙන්නේ. මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන හතර. ඊ타ත්ම මිහිරි සුවදායක හතරක් හැටියට වදාරලා තියෙනවා. උපමා හතරක් දේශනා කළා. පළවෙනි ධ්‍යානයේ සුවය තේරුම් කරලා තියෙන්නේ උපමාවකින් මේ නහාපක අර සජ්ජුරුවන්ගේ කපුවා කියන එක්කෙනා නහන සුණු වතුරෙන් වතුර දාලා හිටන් ඒව හොඳට ගුලි කරනවා. අද කාලේ හැටියට අපි බැලුවාම පාම් පිටි සාල් පිටි වැනි දෙයක් වාදනයකට දාලා වතුර දාලා කලවම් කරලා හොඳට ගුලි කරනවා. එතකොට මේකේ වතුර නොගෑවිච්ච තැනක් නැහැ. හැම තැනම වතුර ගෑවිලා. ඒ වගේ ප්‍රථම ඥානයේට සමවැදුනහම හිත කය දෙකේ සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුව සුවේ ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයේ උපමාව. සීතල වතුර තියෙන විලක් තියෙනවා. මේ විලට පිටින් වතුර ගලා එන්නේත් නැහැ. ඒ විලේ තියෙන ජලය පිට වෙලා යන්නේත් නැහැ. අමුතුයෙන් වර්ෂාව වහින්නේත් නැහැ. මේ විලේ තියෙනවා දිය උල්පත්. ඒ දිය උල්පත් වලින් ජලය ඇවිල්ලා ගලලා ගලලා මේ විල පිරෙනවා. මේ විල පිරුණහම මුළු විලම අර සීතල ජලයෙන් ස්පර්ශ වෙනවා. සීතල ජලය නොගෑවුණු තැනක් නැහැ. ඒ වගේ මේ දෙවෙනි ධ්‍යානය හරියට අපි හොඳ සිසිල් ජලයක ගිලුනම මුළු හිත කය දෙකම කෙලෙස් ප්‍රහාණය වෙලා දාහගතිය ඇති වෙන කෙලෙස් ප්‍රහාණය වෙලා අර බිල සියල්ලම සිහිල් ජලයෙන් ස්පර්ශ කරන්න වගේ දෙවෙනි ධ්‍යාන සුඛයෙන් මුළු හිත කය දෙකම ස්පර්ශ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානයේ පිළිබඳ උපමා නෙළුම් මහනෙල් වැනි මල් දියේ තියනා මේ දියෙන් මතුපට ඇහිලා නෙමේ දියේ ගිලිලා. ඒ දියේ ගිලිලා තියෙන නෙළුම් මහනෙල් වැනි මල් හැමතැනම දිය ස්පර්ශ වෙලා ඊ타ත්ම සාන්ත සිහිල් බවක් ගෙන දෙනවා. ඒ වගේ මේ තුන්වෙනි ධානයේට සමවැදුනහම මුළු හිත කය දෙකටම පරම සුවයක් ගෙන දෙනවා. සිහිල් ජලයක ගෙලුණාම හිතට කයට කොච්චර සුවයක් ගෙන දෙනවද මේ තුන්වෙනි ධානයේට සමවැදිලා වාසය කරනකොට ඉතා සිහිල් ජලයක ගිලී ඉන්නවාගේ හිත කය දෙකට මහා පුදුම සුවයක් ගෙනවා. හතරවෙනි ධානයේ පිළිබඳ උපමාව යම් කෙනෙක් හොඳට නාලා සුදු වස්ත්‍රයකින් හිස සිටම් පොරවා ගන්නවා. මේ සුදු වස්ත්‍රයක් අරගෙන හිස පිටම පටන් පොරවා ගත්තාම ඒ තනත්තාට ලැබෙනවා මේ ඍතු ගුණය කියන එක. මෙතන අදහස් කරන්නේ ඍතු ගුණය. සුදු වස්ත්‍රයක් හිසපටම් පොරවා ගත්තාම මුළු ශරීරයටම ඍතු ගුණය ලැබෙනවා. ඒ වගේ හතරවෙනි ධානයේට තම වැදුනහම ඊ타මත්ම මිහිරි සියුම් ශාන්ත ප්‍රණීත සුවයක් ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මෙන්න මේක තමයි මෙලෝ සැප විහරණය සඳහා හේතු වන සමාධි භාවනාව හැටියට මේ සරියොත් මහතෙරුන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට දෙවෙනි භාවනාව පිළිබඳව විස්තර දේශනා කරනවා. කතමාචාංස සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සම්මත්තයි අවත්නේ කවර භාවනාවක් වැඩුවාමද ප්‍රගුණ කළාමද ඥාන දර්ශනේ ලබා ගැනීම සඳහා හේතුවක්. ඒ ඥාන දර්ශන කියන පදය නොඑක් අර්ථ තියෙන එකක්. විදර්ශනා ඥානය දිබ්බ චක්කු ඥානය කියන දෙවස මාර්ග ඥාන ඵල ඥාන නිර්වාණය ආදී අර්ථ රාශියක් එකෙන් අදහස් කරනවා. මෙතන අදහස් කරන්නේ දිබ්බචක්ඛ ඥානය කියන දිවස පිළිබඳව. ඒකට ඥාන දර්ශන පටිලාභාය කියලා දේශනා කළේ දිබ්බචක්ඛ ඥානය දෙවස ලබා ගැනීම හේත් සඳහා හේතු වන භාවනා ක්‍රමය කියන්නේ. ඉද්ධාංශ භික්ඛු ආලෝක සංඥං මනසිකරෝති දිවා සංඥං අදිත්ත. යථා දේවා තථා රත්ත්‍යං යථා රත්ත්‍යං තථා දේවා එවත්නි මේ ශාසනයේ භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරමි. දවල්ය කියන සංඥාව ඇති කරගන්න. දවල් යම්සේද රාත්‍රියත් එසේම. රාත්‍රියේ යම්සේද දහවලුත් එසේම. මෙයින් අදහස් කරන්නේ මේ දිබ්බ චක්ඛු ඥානය දවස ලබා ගැනීම සඳහා භාවනා කරන පිළිවෙල. මේ දෙවෙනි භාවනාවට එන්න අර මුලින් විස්තර කළ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන හතරම උපදව ගන්නට ඕන. හතරවෙනි ධානයෙන් පස්සේ තමයි මේ වැඩ කරන්නට පුළුවන්. ආලෝක සංඥාව මෙනෙහි කරනවා කියලා වදාලේ සූර්යාලෝක, චන්ද්‍රාලෝක, කසිනාලෝක දැන් ආනාපාන සතියේ නිමිත්තාලෝක තියෙනවා මෙන්න මේව මෙනෙහි කරන මොනවටද මේ දෙවැස උපදවා ගැනීම සඳහා ඒව මෙනෙහි කරමින් ඒ ආලෝක සංඥාව ආලෝකය තමන්ට කැමති තැනකට පතුරවන්න පුරුදු කරනවා. ඒක පුරුදු කළාම තමන්ට කැමති තැනක ආලෝකයේ පැතිරෙව්වහම එතන තියෙන දේවල් දැర్శණය වෙනවා. ඉති විවටේන චේතසා අපරියෝනද්දේන සප්පභාසං චිත්තං භාවේති කියන වදාළා. විවරතෝ සිතින් කිසිවකට නොබැඳුන හිතින් ප්‍රභාස්වර වූ හිත වඩනවා කියලා. මේ දිබ්බචක්කු ඥානය උපදවා ගැනීමට ආලෝකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ භාවනා කරන තනත්තාගේ හැටියට තමන්ගේ කැමැත්තේ හැටියට ඔය කසිනාලෝක කසින වඩලා ඒවා සූර්යාලෝක චන්ද්‍රාලෝක ආනාපාන සතියනොත් නිමිත්ත ඇති වෙනවනේ ඒකත් වඩන්න පුළුවන්. මේ ආලෝකයේ පුරුදු කොන්න. ඒක හොඳට පුරුදු කළාම Tamanට කැමති තැනක් අදිෂ්ඨාන කරලා එතෙන්ට පතුරවන්නට එතකොට අපි ටෝච් එකක් ගහලා හිටන් යම් තැනක දේවල් බලන්නම දූරදර්ශනයෙන් ඈත තියෙන ඒවා බලන්නම මේ දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තාම තමන් කැමති තැනකට ආලෝකය පතුරවලා එතන තියෙන දේවල් දැర్శණය කරගන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ පමණක් නෙමෙයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නාග ලෝක ආදී යම්තරම් තියෙනවා නම් ඒ තමන්ගේ කැමැත්තේ හැටියට ඒ තැන් වලට මේ ආලෝකය පතුරවන්නට පුළුවන්. දැන් දිව්‍ය ලෝකේත මේ ආලෝකේ පැතිරෙව්වා නම් ඒ දිව්‍යාංගනාවන් ක්‍රීඩා කරන හැටි විනෝද වෙන හැටි ඒව තේරුම් ගන්නට. එතකොට නිරයට පැතිරෙව්වා නම් නිරේ දුක් විඳින හැටි ඒව ඔක්කොම වටහා ගන්නට පුළුවන් වුණා. ඒ වගේම සත්‍යය මේ මැරිලා හිටන් උපදින හැටි උපදින මරණයට මේ ආදි දේවල් හැම දෙයක්ම මේ දිබ්බචක්කු ඥානය කියන එකෙන් බලන්නට තේරුම් ගන්නට පුළුවන්. මෙන්න මේක තමයි මේ ඥාන දර්ශන පටිලාභාය කියලා දේශනා කරන්නේ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ මේ දිබ්බචක්කු ඥානයෙන් අග්‍රස්ථානයට ගියේ උන්වහන්සේට මේ ලෝකේ ඕන තැනකට මේ ආලෝකය පතරෝලා හිටන් ඒවා දර්ශනය කරගන්න පුළුවන්. හැබැයි දර්ශනේ විතරයි. හඬ අහන්නට බෑ, ශබ්දය අහන්නට බෑ. ශබ්දය අහන්න නම් දිබ්බ සෝත ඥානයක් උපදවා ගන්න. මේ දෙකම අවශ්‍ය වෙනවා. මෙතන දේශනා කළේ මේ දිබ්බ චක්ඛු ඥානය පිළිබඳව. මෙන්න මේක තමයි මේ ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු වන භාවනාව හැටියට සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කළ මේ දෙවෙනි පිළිවෙල. ඊළඟට තුන්වෙනි එක. කතමාචාවසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා සතේ සම්පජඤ්ඤාය සම්මත්ත එවත්නේ කවර භාවනාවක් වැඩුවාමද ප්‍රගුණ කළාමද සති සම්පජඤ්ඤය සඳහා හේතු වේ. දැන් මුලින් විස්තර කළ මේ සමාධි ක්‍රම දෙක බැලුවාම සමාධි භාවනාවට සමත භාවනාවට තමයි ඇතුළත් වෙන්නේ. තුන හතර කියන මේ පිළිවෙළවල් දෙක විදර්ශනා භාවනාවට අතුලත් වෙනවා. නමුත් චරයොත් මහ රහතන් වහන්සේගේ මහා ප්‍රඥාවට අනුම උන්වහන්සේලා උන්වහන්සේ ඒවත් සමාධි භාවනා හැටියට දේශනා කළා. විදර්ශනා භාවනා කරන කොටත් සමාධියක් ඇති වෙනවා. ඒකට විදර්ශනා සමාධිය කියනවා. ඒ අනුව වෙන්නට ඕන මේ විදිහට දේශනා කරනවා. කවර භාවනාවක් වැඩුවාමද දියුණු කළාමද සති සම්පජඤ්ඤේ සඳහා හේතු වෙනවා. ඉදහාවස භික්ඛුනෝ විදිතා වේදනා uppajjante විදිතා වේදනා උපට්ඨහන්ති විදිතා වේදනා අබ්බත්තං ගත්තා මෙතන වේදනා ගැන දේශනා කළා අරත්නි මේ ශාසනයේ යෝගාවචරයාට වැටහෙනවා ඔහු දැනුවත්වම වේදනා පහළ වෙනවා දැනුවත්වම වේදනා පිහිටා සිටිනවා දැනුවත්ම වේදනා අභාවයට යන. ඉතින් වේදනා සංඥා විතක්ක කියන මේ දෙක පිළිබඳවත් මෙතන දේශනා අටුවාවෙත් විස්තර වෙනවා මේක දේශනා මාත්‍රයක් පමණයි අනිත් එකත් මේකට අතුලත් කරගන්නට කියනවා වේදනා ගත්තාම සංඥා සංස්කාර විඥාන කියන මේ අනෙක් ස්කන්ධ තුනත් ඒකටම සම්බන්ධයි. ඒ වගේම මේ ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න ධර්ම නීතිය පෙන්වන පොතක් තියෙනවා නෙත්තිපකරණය කියලා. ඒකෙත් පෙන්නලා තියෙනවා මුත්තම්හේක ධම්මේ යම් ධර්මයක් ප්‍රකාශ කළාම යේ ධම්මා ඒක ලක්ෂණා තේන ඒ ධර්මයක් එක්ක එකම ලක්ෂණයෙන් යුක්තනම් මුත්තා භවන්ති සම්බේ සේරම කිව්වා වෙනවා ඉතිබුත්තෝ ලක්ෂණාහාරෝ මේ ලක්ෂණාහාරය කියන නීතිය තමයි මේ දැන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතරම එකට උපදිනම එකට නැති වෙනම එක අරමුණක් ගන්නම එකම හදවත ආශ්‍රය කරන මෙන්න මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්තයි ඒ නිසා එකක් ගත්තාම අනෙක් තුනක් ගන්න බෑ මෙතන වේදනා වශයෙන් තමයි භාවනා මානසිකාරය දේශනා කළේ සරියුත් මහ තෙරුන් වහන්සේ. විදිතා වේදනා උප්පජ්ජන්ති විදිතා වේදනා උපට්ඨහන්ති විදිතා වේදනා අබ්බත්තං ගන්ති. තමා දැනුවත්කම වේදනාව උපදිනවා තමා දැනුවත්ම වේදනාව පිහිටා සිටිනවා තමා දැනුවත්ම වේදනාව අභාවයට යනවා අපි මේ ගැන තේරුම් ගැනීමට ප්‍රායෝගික වශයෙන් ඩිංගක් බලන්නට ඕන වේදනා කියනකොට සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා ඒ වුණාට සාමාන්‍ය ජනයාට වේදනා කියනකොටම මතක් වෙන්නේ දුක්ඛ වේදනාව. ඒ මොකද මේ තුනෙන්ම ප්‍රකට වෙන්නේ හිත කය කලඹමින් පහළ වෙන්නේ දුක්ඛ වේදනාව. ඒක තමයි ඊ타ත්ම ප්‍රකට. අපි මෙතනින්දී නිදර්ශනක් වශයෙන් දුක්ඛ වේදනාවම අරගෙන බලමු. මම භාවනා කරගෙන යනකොට පැය භාගයක් විතර හෝ භාවනා කරනකොට දණිත් දෙකේ පිටකොන්දේ හැම නැත්නම් ශරීරේ වෙනත් තැනක හෝ වේදනාවක් දැනෙනවා මේ වේදනාව දැනෙනවා කියන්නේ වේදනාවේ පහළ වීම තමයි ඒ වේදනාව ඉපදිච්ච නිසා තමයි Tamanට දැනෙන්නේ. මේ පහළ වීම කියන අවස්ථාව තමයි මේ. ඊළඟට මේ වේදනාව අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. එහෙම කරගෙන යනකොට ඩිංගක් වෙලා තිබෙලා ඒක නැති වෙලා යනවා. එතකොට මේ යෝගාවචරයාට වේදනාවේ ඉපදීම වේදනාවේ පිහිටා සිටීම වේදනාවේ අභාවයට යාම කියන අවස්ථා තුනම හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම ඇතිවෙනවා. විදිතා වේදනා uppajjante විදිතා වේදනා upaṭṭhanti විදිතා වේදනා අබ්බත්තං ගච්ඡanti කියලා දේශනා කළේ මේක තමයි. ඔය වේදනාව පිළිබඳව මුලින්ම සඳහන් කළේ මේ භාවනා කරන බොහෝ දෙනා කියනවා ඇහෙනවා මෙනෙහි කළා මෙනෙහි කළා මේ වේදනාව අඩු කරගත්තා කියලා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මෙනෙහි කිරීම නිසා වේදනාව නැති වෙන්නේ නැහැ. අපි භාවනා කළත් නොකළත් වේදනාව හැමදාම ඇති වෙලා නැති වෙලා යනවා. අපි කරන්නේ මොකද? කවදත් ඇති වෙලා නැති වෙලා යන වේදනාවට අවධානය යොමු කරලා හිටන් අනිත්‍ය වශයෙන් සාකල එක තේරුම් ගන්න. මෙතෙන්දි තේරුම් ගැනීම පමණයි ඇති වෙන්නේ. එහෙම නැතුව වේදනාව අපට මෙනෙහි කරලා නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට වේදනාවේ පහළවීම Taman දැනගන්නව ඒක පිහිටා සිටීම ගැන දැනගන්නව ඊළඟට ඒකේ අභාවය ගැන දැනගන්නවා මෙන්න මේ විදිහට භාවනා කිරීම සති සම්පජඤ්ඤය සඳහා හේතු වෙනවා කියලා පරිවොත්තරණෝ දේශනා කර වදාළා. සති සම්පජඤ්ඤය කියනකොට මේ ගැන දින්ගක් තේරුම් ගන්නට ඕන. මේ සති කියන පදය කොහේ තිබුණත් එකෙන් අදහස් කරන්නේ සතර සතිපට්ඨානය ගැන සිහියයි. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාන ගැන පවත්වන සිහිය තමයි සතියන්ෙන් අදහස් කරන්නේ. සම්පජඤ්ඤ කියලා කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බය කියන වෙනම භාවනාවක් තියෙනවා කර්මස්ථාන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීය ඉදිරියට යනකොට ආපස්සට එනකොට නුවණින් යුක්ත වෙනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරීය අවශ්‍යතාවයකට වටා පිටාව බලනකොට නුමනින් යුක්ත වෙනවා සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරීයෝ අත්පා ආදී දිගු කරන නමන වාඩි වෙන නැකිතන ආදී මේ අවස්ථාවලදී නුවණින් යුක්ත වෙනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති භික්ෂූන් මහන්සේලා වශයෙන් නම් සිවුරු පාත්‍ර දරනකොට නුමනින් යුක්ත වෙනවා ඒ පින්වතුන්ගේ වශයෙන් නම් තමන්ගේ අඳුම් පළඳුම් ආදී අඳින පොරවන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරීයෝ වැසිකිලි කැසිකිලි යනකටත් භාවනා යෝගීන් මේ හැම තත්තාවදීම නුවණින් යුක්ත වෙන. අසිතේ භීතේ කායිතේ සායිතේ සම්පජානකාරියෝ මේ හතර අවස්ථාව. ඉතින් දේශනාවේ තවත් තැන්වල තියෙනවා මේ සේරම කෑම කජ්ජ බොජ්ජ ලෙය්‍ය පෙය්‍ය කියලා. කජ්ජ කියන්නේ කඩල කන දේවල්. බොජ්ජ කියන්නේ බුදින අනුභව කරන දේවල්. ලෙය්‍ය කියන්නේ චතුමදර ටොපි වැනි මේ ලෙව කන රස විඳින දේවල්. පෙය්‍ය කියන්නේ පානය කරන දේවල්. මෙන්න මේවා කිරීමේදී ආහාර පාන ගැනීමේදී නුමනින් යුක්ත වෙනවා. ඒ වගේම ගතේ හිතේ නිසින්නේ. යනකොට හිතගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සුත්තේ జాగරතේ නිදනකොට නිදි වර්ජිතව ඉන්නකොට තවත් එහාට භාසිතේ තුන්හි භාවය කතා කරනකොට නිස්සද්දයි ඉන්නකොට මේ හැම අවස්ථාවකදීම නුවණින් යුක්ත වෙනවා. මේ විදිහට සිහිය පැවැත්වීමත් නුවණින් යුක්ත වීමත් කියන දෙක තමයි සති සම්පජඤ්ඤය කියලා දේශනාවේ තියෙන්නේ. අපි ඉතින් සරල වශයෙන් ව්‍යවහාර කරනවා සිහි නුවණ කියලා. සිහි නුවණ යනුවෙන් ව්‍යවහාර කරන්නේ මෙන්න මේක තමයි. එතකොට මේ උන්වහන්සේ වදාළ හැටියට වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේවා තමා දැනුවත්වම පහළ වෙනම තමා දැනුවත්වම පිහිටා සිටිනම තමා දැනුවත්වම අභාවයට යන මෙන්න මේවා තේරුම් ගන්නකොට අර කලින් කියන ලද සති සම්පජඤ්ඤේ හේවත් සිහිනුවන පැවැත්වීම සඳහා හේතු වෙනවා කියලා තමයි මේ තුන්වෙනි භාවනා පිළිවෙල සරෝත් මහ තෙරුන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට හතරවෙනි එක. කතමාතාවස සමාධි භාවනා භාවිතා බහුලේ කතා ආශවානං කයාය සංවත්ත අවත්මි කවර භාවනාවක් වැඩුවාමද දියුණු කළාමද මේ ආශ්‍රයන්ගේ ශරීම සඳහා හේතුවයි ආශ්‍රයයන් ඡය කර ගැනීමට හේතු වන භාවනා පිළිවෙල තමයි මේ හතරවෙනුම දේශනා කර වදාරන්නේ ඉදහාස බික්ඛෝ පංචස උපාදානස්කන්ධේසු උදයබ්භ්‍යානුපස්සී විහෙරති. අවත්නි මේ ශාසනේ භික්ෂුව යෝගාවචරයා පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දකිමින් අනුපස්සනා කරමින් වාසය කරනවා. කොහොමද අනුපස්සනාව කරන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ. රූපය මෙහෙමයි රූපේ පහළ වීම මෙහෙමයි රූපේ අභාවයට යාම මෙහෙමයි. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථගමෝ. සංඥාව මෙහෙමයි සංඥාවේ ඉපදීම මෙහෙමයි සංඥාව අභාවයට යාම මෙහෙමයි ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථගම සංස්කාර කියන්නේ මෙන්න මේවයි සංස්කාරයන්ගේ පහළවීම මෙහෙමයි සංස්කාරයන්ගේ අභාවයට යාම මෙහෙමයි. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථගම විඥානේ මෙන්න මේ ආකාරයි විඥානේ පහළ වීම මෙහෙමයි විඥානේ අභාවයට යාම මෙහෙමයි එතකොට මෙතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම දේශනා කළා. මේක පංච උපාදානස්කන්ධයයි කියලා තේරුම් ගන්නම ඒකේ පහළවීම සමුදය තේරුම් ගන්නම ඊළඟට ඒක අභාවයට යාම නැති වෙලා යාම තේරුම් ගන්නවා. මෙන්න මේක තමයි වදාලේ එදාසෝ බෙක්ක පංචසු උපාදානස්කන්ධේසු උදයම්භ්‍යානුපස්සේ විහෙරති කියලා. පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දකෙමින් අනුපස්සනා කරමින් වාසය කරනවා. අනුපස්සනා කරනවා කියන්නේ නැවත නැවත ඒක ඇතිවීම නැතිවීම වශයෙන් මෙනෙහි කිරීම. ඉතින් මේ විදිහට මෙනෙහි කිරීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය පහළ වීම විනාශයටපත් වීම කියන මේව හොඳට තේරුම් ගන්නට පුළුවන්කම ඇති වෙනවා. අපි ප්‍රායෝගික වශයෙන් ඒකටත් නිදසුනක් අරගෙන බලන්නට ඕනේ. දැන් අපි භාවනා කරනකොට රූප වේදනාදී අරමුණු සිතින් අල්ලාගෙන මෙනෙහි කරනවා. අපි පළමුවෙන්ම බලමු ඇහෙන් රූපයක් දැකීම පිළිබඳව. දැන් ඇසට ප්‍රධාන වශයෙන් දැర్శණය වෙන්නේ යමක වර්ණය තමයි වර්ණ රූපය කියන්නේ. ඒ රූපයේ දැర్శණය වෙන්නේ. ඒක රූපස්කන්ධයට ඇතුළත් වෙනවා. ඊළඟට චක්කුප්පසාදය කියන මේ ඇස ඒකත් රූපස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට යම් කිසි රූපයක් දැర్శණය වෙනකොට මෙතන පහළ වෙනවා ඇති වෙනවා රූපස්කන්ධ. ඊළඟට මේ දැర్శණය වෙච්ච අරමුණ පිළිබඳව ප්‍රියමනාප එකක් නම් සතුට ඇති වෙනවා. අප්‍රියමනාප එකක් නම් අසතුට ඇති වෙනවා. ඒ සතුට ඇති වෙනවා කියන්නේ සුඛ වේදනා. අසතුට දුම්නස ඇති වෙනවා කියන්නේ දුක්ඛ වේදනා. එතකොට මේ දර්ශනය වෙන රූපයට අනුම වේදනාවක් පහළ වෙන බව තේරුම් ගන්නට. ඊළඟට මේ දර්ශනය වෙච්ච රූපය හඳුනා ගන්නවා. වර්ණ වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම ත්‍රිකෝණ චතුරස්‍රාදී වශයෙන් ඒවත් මේ අප්‍රාණික දේවල් නම් හඳුනා ගන්නම තමන් කලින් දැකලා තියෙන නෑදෑයෙක් හිතවතෙක් වගේ නම් ඒවත් හඳුනා ගන්නවා. ඒකට මෙතන සංඥාවක් තියෙනවා. ඊළඟට සංස්කාර. ඒ දර්ශනයේ වෙච්ච රූපය පිළිබඳව චේතනා ඇති වෙනව රාගාදී සිතුවිලි ඇතිවෙනවා. අන්න ඒව තමයි සංස්කාර කියන්නේ. එතකොට එකම රූප දර්ශනය නිසා සංස්කාරත් පහළ වෙනවා. ඊළඟට විඥාණය. විඥාණය නැතුව මේ කිසිවක් කරෙන්නේ නැහැනේ. විඥාණයෙන් කරන්නේ අරමුණු දැන ගැනීමයි. ඒ අරමුණු දැන ගැනීම කරන විඥාණයට ඔය චෛතසික කියන ඒවා එකතු වුණාම තමයි ක්‍රියාකාරීත්වයටපත් වෙන්නේ. විඥාණයට හිතට මොනවත් කරන්න බෑ. අරමුණු දැන ගැනීම තමයි කරන්නේ. ඒකට රාග දේශ ආදී චෛසික එකතු වුනහම ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් තේරුම් ගන්නට පුළුවන් අපි රූප දර්ශනයක් දකිනකොට දැකලා රූප දර්ශනේ නැති වෙලා යනකොට මෙතන තියෙනවා මේ පංච උපාදානස්කන්ධේ පහළ වීම පංච උපාදානස්කන්ධයේ අභාවයට යාම. මේ ප්‍රායෝගික වශයෙන් තේරුම් ගන්නට පුළුවන්. අනෙක් දොරට පිළිබඳවත් මෙහෙම තමයි. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධර්ම කියන මේ අනිත් පහෙත් ඔය ආකාර තමයි. අපි දුක් වේදනාවක් ගැන හිතලා බලමු. ඒ වේදනාව කියනකොට ඒක වේදනාස්කන්ධය. වේදනාස්කන්ධයට තනියම ඉන්න බෑ. ඒකට එකතු වෙනවා සංඥා සංස්කාර විඥාන කියන අනිත් තුනක්. ඒකට වේදනාවක් ගැන මෙනෙහි කරනකොට දැනගන්නකොට මෙතන වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතරම තියෙනවා. මේවා මොනව අසුරු කරගෙනද පවතින්නේ? මේ කය අසුරු කරගෙන. ඒකට කය තමයි රූපස්කන්ධය කියන්නේ. මේ විදිහට ඒ අරමුණු අනුව ප්‍රායෝගික වශයෙන් තේරුම් ගන්නට පුළුවන් මේ පංච උපාදානස්කන්ධය මේකයි පංච උපාදානස්කන්ධේ පහළවීම මෙහෙමයි පංච උපාදානස්කන්ධේ අභාවයට යාම මෙහෙමයි තවදුරටත් ධර්මයට අනුව තේරුම් ගන්නට පුළුවන් මේ රූපස්කන්ධය රූපය ඇතිවීමට හේතු හතරක් තියෙනවා අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියලා. මේ හතරෙන් තමයි රූපස්කන්ධය පහළ වෙන්නේ. ඒව නැති වුනහම රූපස්කන්ධයේ අභාවයට යනවා. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතරට හේතු වන්නේ ඒක පහළ වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන හතරෙන්. අරමුණු ස්පර්ශමුනේ නැතිනම් වේදනා සංඥා සංස්කාර විඥාන පහළ වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේ හතර එකතු වීමෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර පහළ වෙනවා. ඒ අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේවා නැතිවීමෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේවා අභාවයට යනවා. මෙන්න මේ විදිහට ප්‍රායෝගික වශයෙන්ොත් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවීම නැතිවීම දකිමින් අනුපස්සනා කරන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් ඉතින් මේ මාත්‍රකාමට අනුව සමාධි භාවනා හතර ගැනම විස්තර කරන්නට යෙදුණා. දැන් මේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්න පුළුවන් මේ සමාධියේ ක්‍රම හතරක් නෙවෙයි ඒ ආකාරයට භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලවලට අනුවයි මේ සමාධි භාවනා හතරක් හැටියට සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරවදාළා. පළවෙනි භාවනාව තමයි මෙලෝ සැප විහරණය සඳහා හේතු වන භාවනාව. දෙවෙනි එක දිබ්බ චක්ක දිවස ලබා ගැනීමට හේතු වන සමාධි භාවනාව. තුන්වෙනි එක සති සම්පජාඤ්ඤය සිහිනුවන වර්ධනය කර ගැනීම සඳහා හේතු වන සමාධි භාවනාව. හතරවෙනි එක ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා හේතු වන සමාධි භාවනාව. මෙතන ආශ්‍රව කියනකොට කාම භව දිට්ඨි අවිජ්ජා කියන හතරක් තියෙනවා මේවා බොහෝම කාලක ඉඳලා පල් වෙලා වාගේ තියෙන නිසා ඒවට ආශ්‍රව කියනවා. හස්කන්නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් ගලා හැලෙන නිසා ආශ්‍රව කියනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙ නෙමෙයි භවආග්‍රයතෙක් මේවා ඇති වෙන නිසාත් ආශ්‍රව කියනවා. මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන හේරම ප්‍රහාණය කරන්නට බලවන් වෙනා මේ හතර වෙනුව දේශනා කළ පිළිවෙලින් කාම භව දිට්ඨි අවිජ්ජා කියන ආශ්‍රව. චිත්තාශ්‍රවය සෝවාන් මගින් ඉවර වෙනවා. කාමාශ්‍රවය අනාගාමි මගින් ඉවර වෙනවා. භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන දෙක රහත් මාර්ගයෙන් ඉවර වෙනවා. මේ විදිහට ආශ්‍රයයන් ශ්‍රේයීමට හේතු වෙනවා. පින්මතුනේ දැන් ඉතින් කාල වේලාව අවසానයි. පැයකටත් වැඩි වේලාවක් ධර්ම ශ්‍රවණය කළා මේ හැමදෙනාම එයින් ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ වුණා. මේ කුසල බලය හේතු කොටගෙන හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට සියලු ආශ්‍රව ධර්මයන් සේකර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සබාගන්නවා